වන්දනාව වැඳුම් පිදුම් කිරීමට සුදුසු බුද්ධාදී මහෝත්තමයන් කෙරෙහි හා වන්දනීය පූජනීය වස්තුන් කෙරෙහිද ගෞරවයෙන් නැමීම අවනත බව යටහත් පහත් බව දැක්වීම වන්දනාව නම් වේ. ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී වස්තුන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළවන්නා වූ චිත්තය වන්දනාමය කුසලයයි. එය දස පුණ්‍ය ක්‍රියාවන් අතුරින් අපචායන කුසලයට අයත් වේ. තිස්සෝ ඉමම් භික්ඛවේ වන්දනා කතමා තිස්සෝ කායේන වාචාය මනසා ඉමා කෝ භික්ඛවේ තිස්සෝ වන්දනා අංගුත්තර තික නිපාත යනුවෙන් කාය වන්දනාවය වචී වන්දනාවය මනෝ වන්දනාවයයි වන්දනා තුනක් ඇති බව තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කොට ඇත්තේය එහි මනෝ වන්දනාව නම් මුවින් නොබැන කය නොසලවා নমස්කාර කරමි নমස්කාර වේවා යනාදීන් සිටීමය වචී වන්දනාව නම් දෙයත් එකතු කිරීම ආදී කායික ක්‍රියාවක් නොකොට නමෝ බුද්ධාය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා යනාදීන් මුවින් පමණක් වන්දනාව පැවසීමය. කයින් වැඳීමේ ක්‍රම බොහෝ ඇත්තේය. සිටගෙන පපුව කෙලින් දෙයත් එකතු කිරීම එක් වන්දනා ක්‍රමයකි. එසේ කර ශරීරයත් ඉදිරියට නැමීම එක් ක්‍රමයකි. දෙයත් එක්කොට නළල මත තැබීම එක් ක්‍රමයකි. හිස මත තැබීම එක් ක්‍රමයකි. එක් ධනක් බිම හැන වැඳීම එක් ක්‍රමයකි. දෙදනම බිම ඇන වැඳීම එක් ක්‍රමයකි. දෙදන දෙවැලමිට නලල යන පසම බිම පිහිටුවා වැඳීම එක් ක්‍රමයකි. එයට පසඟ පිහිටුවා වැඳීමයයි කියනු ලැබේ. ගොප්පට පිරිමදිමින් පතුල මත හිස තබා වැඳීම එක් ක්‍රමයකි. පතුල් පිරිමදිමින් වැඳීම එක් ක්‍රමයකි. පාමුල බිම දිගා වී වැඳීම එක් ක්‍රමයකි. පසේනදී කොසල් රජතුමා බුදුන් වහන්සේ වෙත එළඹ බිම දනගසා තථාගතයන් වහන්සේගේ පතුල් මත හිස තබා අතින් පා පිරිමැදිමින් සිඹිමින් ස්වාමීනි මම පසේ නදී කොසල් රජුය ස්වාමීනි මම පසේ නදී කොසල් රජුයයි කී බව මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රයේහි දක්වා තිබේ. එය ඒ රජතුමාගේ උසස් වන්දනාවය. මෙසේ කාය වන්දනාව අනේකාකාර වන බව දත යුතුය. වචී වන්දනාව කරන තැනැත්තා එය කරන්නේ වචනේ උපයෝගී කරගෙන සිතින්මය. කාය වන්දනාව කරන තැනැත්තා එය කරන්නේද කය උපයෝගී කරගෙන සිතින්මය. මේ දෙතන්හිම කුසලය වන්නේ ඒ ක්‍රියා සිදු කරන සිතම බව දත යුතුය. වන්දනා චිත්තය ඥාන සංප්‍රයුක්ත වී නම් බලවත් කුසලයක් වේ. ඥාන විප්‍රයුක්ත වී නම් දුබල කුසලයක් වේ. වන්දනා ගාථා කීම මෙකල තුනුරුවන් වැඳීමේදී මල් පහන් ආදිය පිදීමෙහිදී සෑම දෙනාම වාගේ නානා ප්‍රකාර ගාථා කියති. බොහෝ දෙනා ඒවා කිරීමේදී ගාථා කියා කිය යුතුයමයි සිතති. ගාථා නොකියා ඒවා නොකළ හැකියයි ඇතැම්හු සිතති. ඒ නිසා ඇතැම්හු මල් පූජා ආදිය කිරීමේදී අමාරුවෙන් උවද කෙමෙකු සොයා ගාථා කියවා ගනිති. ගාථා කියන්නට බැරිකම නිසා ඇතැම්හු වැඳුම් පිඳුම් නොකරති. ගාථා නොකියා ගාථා නැතිව වැඳුම් පිදුම් නොකල හැකි යනු වැරදි හැඟීමකි. වැඳුම් පිදුම් කිරීමට ගාථා කිය යුතුයම කියා නියමයක් නැත. ගාථා නොකියා වැඳුම් පිදුම් කිරීමෙන්ද පින් සිදුවන්නේය. වැඳුම් පිදුම් කිරීමේ පින කුඩා මහත් වන්නේ කියන ගාථා අනුව නොව කරන තැනැත්තාගේ සිතේ ඇති ශ්‍රද්ධා ප්‍රඥාවන් අනුවය. බලවත් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව වඳින්නහුට බොහෝ අනුසස් ලැබිය හැකිවන බලවත් කුසලයක් ඇත්වේ. මද සදහැයෙන් මද නුවණින් වඳින්නහුට දුබල කුසලයක් ලැබේ. සම්පූර්ණයෙන් ප්‍රඥාවෙන් තොරව වඳින්නහුට ඊතා දුබල කුසලයක් ලැබේ. දින තථාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ මහ කුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරනසේක්. එදිනම මැරී අපායෙහි උපදින්නට ඇති මහලු සැඩොල් ගැහණියක දැක ඇය දෙව්ලොවට පමුණවන්නට සිතා මහා සංගණ පිරිවරා රජගහ නුවර බලා පිඬු පිනිස වැඩම කළසේක. එවෙලෙහි සැඩොල් මැහැල්ල සැරෑටියක්ගෙන වෙව්ලමින් නුවරින් නික්මෙන්නේ බුදුරදුන් වඩිනු දැක නැවතුණාය. තථාගතයන් වහන්සේද ඇයට මග අවරන්නාක් මෙන් ඇය ඉදිරියේ නැවතුණාහ. උන්වහන්සේ පසුපස වැඩම කළ මුගලන් මහතෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ නැවතී සිටින කාරණයත් සඩොල් මැහැල්ලගේ ආයු කෙලවර වන්නට ලං වී ඇති බවක් දැන රොඩී මැහැල්ල අමතා ඇගේ ආයුෂ කෙලවර වන්නට ලං වී ඇති බව වදාරා තථාගතයන් වහන්සේගේ පාවඳින ලෙස වදාළහ. එය අසා ඉමහත් සංවේගයට පැමිණි රොඩී මැහැල්ල බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදා පසඟ පිහිටුවා උන්වහන්සේගේ පාවැන්දාය. ඉක්බිති නැගිට තථාගතයන් වහන්සේ දෙසට වැඳගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත එකඟ කොට බලා සිටියාය. තථාගතයන් වහන්සේ මෑයට ස්වර්ගයේහි ඉපදීමට මේ පින ප්‍රමාණවත් යයි නුවරට පිවිසිසේක. රොඩී මහල්ල දන්නා එකම ගාතාවකදු නැත. ඇය වැන්දේ කිසිවක් නොකියමින්ය. ඇය එදින කාලක්‍රියා කොට ගාථා නොකියා වැන්දා වූ ඒ පිනෙන් තවතිසා දෙව්ලොව මහත් සම්පත්තියක් ඇති දෙවගණක් වූවාය. මේ කතාව විමානවත්තු ප්‍රකරණයෙහි එන්නේය. වන්දනාමය කුසලයේ සිදුකර ගැනීම ගාථා නැතිවම කළ හැකි බවට මේ කතාව සාධකයකි. බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදී උන්වහන්සේ වෙත දිනපතා දහස් ගණන් ජනයා පැමිණියහ. ඒ අය මෙකල බෞද්ධයන් විහාරවලට ගොස් වඳින්නාක් මෙන් ගාථා කියමින් වැඳීම කළාහු නම් තථාගතයන් වහන්සේට වැඳුම් පිළිගැනීමට වඩා වැඩි වැඩක් කරන්නට නොලැබෙන්නේය. ඔව්හු රජෙකු ඉදිරියට යන කලකෙමින් ඊතා ගෞරවයෙන් ඊතා ශාන්ත ලීලාවෙන් බුදුන් වහන්සේ ඉදිරියට ගොස් පසඟ පිහිටුවා හෝ අන් ආයුරකින් හෝ වැඳීම කළහ. පිදිය යුත්තක් ඇතනම් එය තථාගතයන් වහන්සේගේ අතට පිළිගැන්වූහ. පාමුල හෝ තැබූහ. දැනට මල් පහන් ගිලන්පස විහාරවලට ගෙන ගොස් බුදු පිළිමේ ඉදිරියේ තබා මහා හඬ නගා බොහෝ වේලා ගාථා කියන්නාක් මෙන් වුවහොත් ජීවමාන බුදුන් වහන්සේ ඔවුන් පළවා හරිනු නොඅනුමානය. බුදුරදුන් පිරිණිවීමෙන් පසු උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නවුන් විසින් ගත යුතු හොඳම ක්‍රමය උසස්ම ක්‍රමය නම් බුදුගුණ මෙනෙහි කොට බුදුරුව සිතින් මවාගෙන දිවමන් බුදුන් වහන්සේට මෙන් පරම ගෞරවයෙන් වැඳුම් පිදුම් කිරීමය එසේ කරන තැනැත්තා විසින් විහාරයකට හෝ දාගැබක් වෙත හෝ යන කලෙහි බුදුගුණ සිහි කරමින් රජෙකු ඉදිරියට යන්නාක් මෙන් ඊතා ගෞරවයෙන් සංසුන්ව පූජනීය ස්ථානයට යා යුතුය. ඉක්බිති සිතින් බුදුරදුන් නිර්මිත කරගෙන බුදුනට වඳිමි පසඟ පිහිටුවා පරම ගෞරවයෙන් වැඳිය යුතුය. මල්ලාදී පිළිය යුතු දයක් ඇතිනම් බුදුන් වහන්සේගේ පාමුල තබා තබන අයුරින් ගෞරවයෙන් ඒවා පිළිය යුතුය. එසේ කරන්නහුට දිවමන් බුදුනට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන කුසලයට නොවෙනස් කුසලයක් අත්පත් වේ. තිට්ටං තේ නිබ්බුතේ ചാපි සමේ චitte සමං පලං චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් විමානවත්තු පාළි බුදුරදුන් දිවමාන් කල්හිද පිරිණිවීමෙන් පසුද උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්න උන්ට සිත සමාන නම් සමාන ඵල ලැබෙන්නේය සිත මනාකොට තැබීම හේතු කොට සත්වයෝ සුගතියට යන්නාහ යනු ඒ ගාථාවේ තේරුමයි. ජීවමාන බුදුනට වැඳුම් පිදුම් කිරීමේදී ඇතිවන සිතට සමාන සිතක් ඇති කරගෙන පිරිණිවියා වූ බුදුනට වැඳුම් පුදුම් කළ හැක්කේ නුවණ දියුණු අයට පමණකි. නුවණ නොදියුණු අයට ඒ කිරීම අපහසුය. ඔවුනට දැනට පුරුදු වී ඇති ගාථා කියා වැඳුම් පිදුම් කිරීමේ ක්‍රමයම වඩා යෝග්‍ය බව කිව යුතුය. ගාථා කියා වැඳුම් පිදුම් කිරීමේ සිරිත එතරම් පැරණි නොවේ. බුදුගොස් හිමියන් ලක්දිවට පැමිණ අටුවා ලියුයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 900 ගණනකට පසුවය. අටුවාවල වැදීමේ ආකාරය දක්වා ඇති තැන්වල ගාථා කිය යුතු බවක් සඳහන් වී නැත. එයින් සිතා ගන්නට ඇත්තේ ඒ කාලයේදී ගාථා කියා වැඳීමේ සිරිතක් නොතිබුණ බවය. සුමංගල විලාසිනී නම් වූ දීඝනිකාය අට කතාවෙහි සාමාන්‍ය ඵල සූත්‍ර වර්ණනාවෙහි චෛත්‍ය හා බෝධිය වැඳිය යුතු සැටි දක්වා ඇත්තේ මෙසේය. බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා චේතියංගනං ආරුයිහ මහන්තං චේ චේතියං තික්ඛන්තු පදක්ඛිනං කତ୍වා චතුසු ඨානේසු වන්දිතබ්බං කුද්දකං චේ තතේව පදක්ඛිනං කତ୍වා අට්ඨසු ඨානේසු වන්දිතබ්බං චේතියං වන්දිත්වා බෝධියංගනං පත්තේනාපි බුද්දස්ස භගවතෝ සම්මුඛාවිය නිපච්චාකාරං දස්සෙත්වා බෝධින් වන්දිතබ්බා එහි තේරුම බුද්ධාරම්මන ප්‍රීතිය උපදවාගෙන සෑමලුවට නැග ඉඳින් චෛත්‍ය මහත් වේ නම් තුන්වරක් පැදකුණු කොට සතර තැනට වැඳිය යුතුය. ඉදින් චෛත්‍ය කුඩා නම් එසේම පැදකුණු කොට අට තැනක වැඳිය යුතුය. චෛත්‍ය වැඳ බෝ මළුවට පැමිණියාහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව දක්වා බෝධිය වැඳිය යුතුය යනුයි. පැදකුණු කිරීමේ යනු තමාගේ දකුණු අංශය චෛත්‍ය දෙසට සිටිනසේ වැඳගෙන චෛත්‍ය වටා යෑමය. එසේ කිරීමේදී ඒ ඒ තැනදී පසඟ පිහිටුවා වැඳිය යුතුය. මේ අටුවාවෙහි චෛත්‍ය වන්දනාව දක්වා ඇති ආකාරයය. ගාථා කීමේ සිරිත ඒ කාලයේ පැවතියේ නම් බුදුගොස් හිමියන් විසින් ගාථා කිය යුතු බවත් නොඅනුමානවම සඳහන් කරනවා ඇත. එසේ සඳහන් නොකිරීමෙන් පිළිගන්නට ඇත්තේ ඒ කාලයේදී ගාථා කියා වැඳීමේ සිරිත නොතිබුණ බවය. බුදුරදුන් පිරිණිවීමෙන් පසු බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝයා හට දන් දෙනු කැමැති කලෙහි උබතෝ සංඝයා මැද බුදු පිළිමයක් තබා ඒ ඉදිරියේ පාත්‍රයක් තබා සංඝයාට දන් බෙදෙන කලෙහි බුදුන් වහන්සේගේ කොටස ඒ පාත්‍රයට බෙදමින් දානීය දිය යුතු බව දක්ෂිනා විභංග සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. ගාථා කියා බුද්ධ පූජාව කිරීමක් එහි සඳහන් නොවේ. එයින් තේරුම් ගත යුත්තේ ඒ කාලයේ පිරිනිවියා වූ බුදුන්ට ආහාර පූජාදිය කිරීමේදී ගාථා කීමේ සිරිත නොතිබුණු බවය. මේ කරුණු අනුව කිව යුත්තේ ගාථානු කියා වැඳුම් පිදුම් කිරීමේ වරදක් නැති බවත් සදහයෙන් වැඳුම් පිදුම් කරන්නෙකුට ගාථා නැති කමින් හානියක් නැති බවත්ය. වන්දනා ගාතාවල ප්‍රයෝජන ඉහත දැක්වූ කරුණු අනුව සිතන කල්හි දැනට කරගෙන යන පරිදි වැඳුම් පිදුම් කිරීමේදී නොඑක් ගාථා නොඑක් වාක්‍යයන් කීම නිෂ්ඵල නුවමනා දෙයක් යයි ඇතමුන්ට සිතන්නට පිළිවන. බොහෝ වේලා නොඑක් දේ කියමින් වැඳීම පිදීම උවමනා නැති නිෂ්ඵල වැඩක් යයි ඇතමුන් කියනුද සමහර විට ඇසේ එසේ කියනුයේද ඔවුන්ගේ නොදැනීම නිසාය වැඳුම් පිදුම් කිරීමේදී රත්නත්‍රයේ ගුණ දැක්වෙන ගාථා හෝ වාක්‍ය කීමේ ප්‍රයෝජන බොහෝ ඇත්තේය වඩා ප්‍රයෝජන ඇතිවන පරිදි එය හොඳින් සකස් කර ගන්නවා මිස අත්හැර දැමිය යුතු නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ ශ්‍රී මුකේන් කරන මధుර ධර්ම දේශනය අසන්නට ඇත්තා වූ උන්වහන්සේ වාසය කරන විහාරාරාමයන් දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ උසස් ශ්‍රාවකයන් දක්නට ඇත්තා වූ උන්වහන්සේ වෙත පැමිණ ගරු බොහොමන් කරන රාජ රාජ මහා මාත්‍යාදීන් දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ ගුණ අසන්නට ලබන්නා වූ උන්වහන්සේ ජීවමාන වැඩ සිටියා වූ කාලයේදී කාහටත් ලෙහෙසියෙන් බුදු ගුණ දත හැකිය අනන්ත ගුණ ඇති තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවදාරා බොහෝ කල් ගත වී ඇති බැවින් මෙකල ඉන්නා ජනයන්ට බුදුන් හැඳින ගැනීමට බුදුගුණ හැඳින ගැනීමට දුෂ්කරය. වන්දනාමය කුසලයත් පූජාමය කුසලයත් මහත්ඵල වන්නේ ඒවා කරන අයගේ බුදුගුණ දැනීම අනුවය. වන්දනා පූජා සඳහා පිළියෙල කර ඇති ගාථා හා වාක්‍ය බුදුගුණ ප්‍රකාශ කරන ඒවාය. ඒවා පාඩම් කරගෙන කියමින් වැඳුම් පිඳුම් කරන කල්හි ඒ ගාථාවලින් වාක්‍යවලින් දැක්වෙන බුදුගුණ වන්දනා කරුවන්ගේ සිතට නැගී එන්නේය. එයින් ඔවුනට බුද්ධාලම්පන ප්‍රීතිය හා ශ්‍රද්ධාව ඇතිවේ. බුදුගුණ සිතට නගාගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව කරන ඒ වන්දනා පූජාව ඒ නිසාම මහත්ඵල වන්නාහ. නොඑක් ලෙස ගාථා කියමින් කල් ගත කරමින් වැඳුම් පිදුම් කිරීම ජීවමාන බුදුරදුන් ඉදිරියේ කිරීම සුදුසු නැතද මේ කාලයේ Tamanගේ සිතින් බුදුන් මවාගෙන උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමේදී බුදු ගුණ කීම සුදුසුය බුද්ධ ගුණාත්මක ගාථාදිය කියමින් වඳින්නෝන්ට බුදුගුණ සිහි කිරීමෙන් හා කීමෙන් අතිරේක කුසලයක්ද අයත් වේ. බුදුගුණ සිහි කරන කියන අවස්ථාවේදී එසේ කරන තැනැත්තාට කියන වචනයක් පාසාම ඇතිවන්නේ කාමාවචර කුසල් සිත්ය. ඒ හැම කුසල් සිතක්ම අනාගතයේදී ඔහුට බොහෝ ඉෂ්ට විපාක ඇති කරන්නේය. බොහෝ වේලාවක් බුදුගුණ කියමින් වඳින සදාහවතාට බොහෝ කුසල් සිත් ඇතිවේ. මද වේලාවක් එසේ කරන තැනැත්තාට ඇතිවන්නේ කුසල් සිත් ස්වල්පයකි. බොහෝ පින් ඇති කරගනු කැමැතියන් විසින් බොහෝ බුදුගුණ පාඨයන් පාඩම් කරගෙන ඒවා කියමින් වැඳිය යුතුය. බුදුගුණ කොතෙක් කීවද එහි වැඩි කමක්, නිෂ්පල කමක් නැත. බුදු ගුණ කියන්නහුට දහම් ගුණ කියන්නහුට සංඝ ගුණ කියන්නහුට පදයක් පදයක් පාසාම උසස් කුසලයක් අත්පත් වේ. ඒ කුසලයේ අගය මෙහි දක්වා තිබේ. බුද්ධෝති කිත්තයන් තස්ස යස්ස කායේ භවතියා පීති වරමේව හීසා පීති කසිනේන පිජම්බුදී පස්ස ධම්මෝති කිත්තයන් තස්ස යස්ස කායේ භවතු යාපීති වරමේව හි සාපීති කසිනේන පිජම්බුදී පස්ස සංගෝති කිත්තයන් තස්ස යස්ස කායේ භවතු යාපීති වරමේව හි සාපීති කසිනේන පිජම්බුදී පස්ස බ්‍රහ්මජාල සුත්ත අට්ඨ කතා ශ්‍රද්ධාව ඇතිවීම පිණිස මේ ගාථා පාඩම් කරගෙන තිබීම යහපති. බුද්ධ යන වචනය කියන්නහුටද ධම්ම යන වචනය කියන්නහුටද සංඝ යන වචනය කියන්නහුටද එයින් යම් ප්‍රීතියක් වේ නම් ඒ ප්‍රීතිය මුළු දඹදිවටම රජවීමටද වඩා උතුම් බව ඒ ගාථාවලින් ප්‍රකාශ වේ. තේරුම නොදන්නා ගාථා කීම බොහෝ දෙනා මේ වැඳීම් පිදීම් ගාථා කියාම කල යුත්තක් යයි සිතා යම් කිසිවක් පාඩම් කරගෙන එය කියා වඳಿತಿ තමන්ට නොතේරෙන දෙයක් කියමින් එසේ වන්දනා කරන්නුන්ට එයින් ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත වූ දුබල කුසලයකි. ඒ දුබල කුසලයෙන් වන්දනාවෙන් පූජාවෙන් ලැබෙන්නේය කියා ඇති උසස් අනුහස් නොලැබෙන්නේය. එබඳු කුසලයකින් මිනිස් ලොව උපදින්නේද දුබලයකුවම උපදී. දෙව්ලොව උපදින්නේද අල්පේශාක්‍ය දෙවියෙක් වන්නේය. වන්දනා ගාථා ප්‍රයෝජන වන්නේ ඒවා තේරුම්ගෙන ඒවායින් කියවෙන ගුණ සිතට නගා වන්දනා කළ හැකියන්ට පමණකි. පාලි ගාථාවල අදහස් තේරුම්ගෙන වැඳීම බොහෝ දෙනාට කළ හැක්කක් නොවන බැවින් එහි සිංහල වන්දනා පාඨයක් යොදා ඇත. එය පාඩම් කරගෙන එහි දැක්වෙන බුදුගුණ සලකාගෙන එය කියා වන්දනා කිරීමෙන් ඥාන සංප්‍රයුක්ත වන උසස් කුසල් අත්පත් කරගත හැකිය. මගඵල ලබා නිවන් දැකිය හැකි වන්නේ ත්‍රි හේතුක පුද්ගලයන්ට පමණකි. ඥාන විප්‍රයුක්ත කුසලයෙන් ලැබෙන්නේ ද්වි හේතුක හෝ අහේතුක උත්පත්තියයි. නිවන් පතා වූද ඥාන විප්‍රයුක්ත කුසල් කොට ඒවායින් ද්වි හේතුක හෝ අහේතුක උත්පත්ති ලබා සිටින විටකදී ලෞතුරා බුදු කෙනෙකුන් හමු වූද ඕනට ඒ જાතියේදී මගඵල නොලැබිය හැකිය. නිවන් නොදකිය හැකිය. එබැවින් පින් කරන අවස්ථාවල ඥාන සංප්‍රයුක්ත ත්‍රි හේතුක කුසලයක්ම ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුය. ත්‍රි හේතුක කුසල් ඇති කරගත හැකිවීමට ගාථා කියා වැඳුම් පිඳුම් කරන්න වුන් ඒවායේ තේරුම දැනගත යුතුය. ගාතාවක තේරුම අසා බලා දැනගත්තේද pāli භාෂාව නොදන්න ඔවුන්ගේ සිතට ගාතාව කියන කලෙහි එහි තේරුම මතු නොයේ. කියන විටම තේරුම සිතට නැගෙන්නේ තරමකටවත් pāli භාෂාව දැන සිටින අයට පමණකි. එබැවින් තේරුමත් සමග ගාථා පාඩම් කරගෙන තේරුමත් සමගම කියා වැඳුම් පිදුම වඩා හොඳ ක්‍රමය බව කිය යුතුය. එහි වන්දනා පූජා ගාථාවල තේරුම යොදා ඇත්තේ ඒ නිසාය. තේරුමත් සමගම ඒවා කියා වැඳුම් පිදුම් කිරීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති කරගත හැකිය. ස්තුති පූජාව මල් පහන් සුවඳ දුම් සුවඳ සුණු සුවඳ පැන් සුවඳ දෑ ආහාර පාන වස්ත්‍ර යන ආදී මිනිසයන් කැමති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තුතියට කැමැත්තෝය. ඔවුන්ගෙන් මුදලක් දී කරවාගත නොහැන වැඩක් ස්තුතියෙන් කරවාගත හැකිය. ස්තුතියෙන් සෑම සතුටු කරවිය හැකිය. සතුටු වන දෙයක් වන ස්තුතියද පූජා කළ යුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලැබුණු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ ගී ගයා ඔවුන්ට ස්තුතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලැබුණු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්ත්‍රෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යන්ද කියමින් දෙවියන්ට ස්තුති පූජා කරති. ඇතැම්හූ ස්තුති ගීතිකා ස්තුති වාක්‍ය පත්වල ලියා හෝ මුද්‍රණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තුතිය හැමදෙනාම කැමති වන්නක් බැවිනි. රාජාදී සමදෙනාම කැමතිවන උසස් අයට පිරිනමන ඒ ස්තුතිය මල්පාන් සුවඳ ආදියසේ රත්නත්‍රයට පූජා කිරීමටද සුදුසුය. එබැවින් ඇතැම්හු ලෝතුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන්වහන්සේලාට ස්තුති පූජා කළහ. වැඳීම, මල් පහන් ආදිය පිදීම පිනක් වන්නාක් මෙන් ස්තුතියෙන් පිදීමද පිනක් වේ. රත්නත්‍රය ගුණවලින් යුක්ත කොට ගොතා ඇති වන්දනා ගාථා වන්දනා වාක්‍යයන් කීම රත්නත්‍රයට ස්තුති පූජාව කි. ಗುಣ සිහි කර ගැනීමට පමණක් නොව ස්තුති පූජාවක් වශයෙන්ද ඒ ගාථා වාක්‍යයන් කිය යුතුය. ස්තුති පූජාවේ අනුසස් අතීතයේ එක් කපෙක හිමවත දකුණු දිග එක් භූමි භාගයක අසපුවක තවුසෙක් මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්යවරයෙකු සොයමින් වනයේහි ඇති මූලඵලයන් ආහාරය කොට ගනිමින් විසුවේය. එසමෙහි සුමේද බුදුන් වහන්සේ ලොව පහළව සිව්සස් දෙසමින් මහා ජනයා සසර සයුරෙන් එතර කරවන්නට වන්හ. බුදුන් ලොව පහළව අටවසක් ඉක්මීමෙන් පසු බුදුන් ලොව පහළ වූ පුවත තවුසාටද සැලවිය. තාපස තෙමේ ඉමහත් ප්‍රීතියට පැමිණ අසපුව හැමද ගිනි නිවා තවුස් පිරිකරගෙන බුදුන් දක්නා රිසියෙන් නික්ම ගොස් සුමේද බුදුන් වහන්සේ වෙසෙන චන්දවතී නම් නගරයට එක් දිනකින්ම පැමිණියේය. එසමයෙහි සුමේද බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් උන්සේක. තාපස තෙමේ ජන සමූහයා පසුකොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට වැඳ මතු දැක්වෙන ගාථා කියා උන්වහන්සේට ස්තුති කළේය. තුවං සත්තාච කේතුච දජෝ යූපෝච පානිනං පරායනෝ පතිට්ඨාච දීපෝච දීපදුත්තමෝ නේ පුඤ්ඤේ දස්සනේ වීරෝ තාරේසි ජනතං තුවං නත්තඤ්ඤෝ තාරකෝ ලෝකේ තවුත්තරීතරෝ මුනේ සක්ඛා භවේ කුසග්ගේන පමේතුං සාගරුත්තමේ නත්වේව තව සබ්බඤ්ඤු ඥානං සක්ඛා පමේතවේ තුලා දණ්ඩේ තපෙත්වාන මහින් සක්කා දරේතවේ නත්වේව තව පඤ්ඤාය පමාන මත්ති චක්කුම ආකාසෝ මිනිතුං සක්ඛා රජ්ජුයා අංගුලේනවා නත්වේව තව සබ්බඤ්ඤු සීලං සක්ක පමේතවේ මහා සමුද්දේ උදකං ආකාසෝච වසුන්දරා පරිමේයානි ඒතානි අප්පමේයාසි චක්කුම සුමේද බුදුන් වහන්සේ ඔහුගේ ස්තුති පූජාව පිළිගෙන මහා සංගන මැද හිඳ ඔහුට මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක. පහන් සිතින් මාගේ ඥාණයට පැසසූ ඒ තවුසා ඒ පිනෙන් සත් සත්ත කපක් දෙව්ලොව දෙව් සැප විඳින්නේය. දහස් වරක් දෙව්ලොව රජ වී රජය කරන්නේය. වාරසිය ගණනක් මිනිස් ලොව සක්විති රජ වන්නේය. ගණනින් නිම කළ නොහෙන තරම් වාරවලදී ප්‍රදේශ රාජ සම්පත් ලබන්නේය. මොහු දෙව් උවද මිනිස් උවද හැම කල්හි පින්කම් කරන තියුණු නුවණැතියෙක් වන්නේය. මේන් කල්ප 30000කින් මතු ඔක්කාක කුලේහි ගෞතම නම් බුදු කෙනෙක් වන්නේය. එකල මෙතෙමේ මිනිස් ලොව ඉපද ඒ බුදුන්ගේ සස්නෙහි ඉපිද පැවදිව සත් අවුරුදු වයසේදීම සව් කෙලෙසුන් නසා අරිහත්වයට පැමිණ දුක් කෙලවර කරන්නේය. ඒ තාපසතෙමේ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලය දක්වා ඇති කල්ප 30000ක් වූ අති දීර්ඝ කාලයේහි එක්වරකදු දුර්ගතියකට නොපැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරයේහි සැරිසරා අප බුදුන් කාලයේදී මිනිස් ලොව ඉපද පැවිදිව සත්තාරුදු වයසදීම රහත්ව තින්සකප්ප සහස්සම්හි යං ඥාන මතවින් අහං දුග්ගතින් නාබිජානාමි පලං ඥානස්ස තෝමනේ යනුවෙන් මම කල්ප 30000කින් ඔබ බුදුන්ගේ නුවණට යම් ස්තුතියක් කලෙම්ද ඒ පිනෙන් මේ වනතුරු දුර්ගතියකට නොගියෙමි මෙම ඥාණයට ස්තුති කිරීමේ ඵලයයි ප්‍රකාශ කළේය මේ කතාව ඥාන තවික තේරාපදාන යන නමින් අපදාන පාළියෙහි එන්නේය. මෝග රාජ තෙරුන් වහන්සේගේ ස්තුති පූජාව මෝග රාජ තෙරුන් වහන්සේ අතීතයේ එක් ජාතියකදී මහා සංගණ පිරිවරා මහමඟ වඩිනා අත්තදස්සී බුදුන් වහන්සේ දැක පැහැදී වැඳ මෙසේ ස්තුති කළහ. යාවතාරූපිනෝ සත්තා අරූපීවා අසඤ්ඤුනෝ සබ්බේතේ තව ඥානම්හි අන්තෝ හොಂತಿ සමෝගදෝ සුකු මච්චික ජාලේන උදකං යෝ පරික්කිපේ යේ කේචි උදකේ පානා අන්තෝ ජාලේ භවන්තිතේ ये සංච චේතනා අති රූපිනෝ වා අරූපිනෝ සබ්බේතේ තව ඥානම්හි අන්තෝ හොಂತಿ සමෝගදා සමුද්දර සිමං ලෝකං අන්ධකාර සමාකුලං තව ධම්මං සුනිත්වාන කංකාසෝතං තරන්තිතේ අවිජ්ජානියු තේ ලෝකේ අන්ධකාරේන ඔත්තටේ තව ඥානම් හි ජෝතන්තේ අන්ධකාරා පදංසිතා තුවං චක්කුසී සබ්බේසං මහාතම පනූදනෝ තව ධම්මං සුනිත්වාන නිබ්බායති බහුජ්ජනෝ මෙසේ ගාථා කියා බුදුන්ට ස්තුති කොට අවසානයේ ගොටුවක් පුරාමී පැනිද තථාගතයන් වහන්සේට පිළිගැන්වූහ. තථාගතයන් වහන්සේ එය පිළිගෙන වළඳා අහසෙහි සිට ඔවුන්ගේ සිත් සතුටු කරවමින් මෙසේ වදාළසේක. මගේ ඥාණයට ස්තුති කළා වූ බුදුනට ස්තුති කළා වූ මොහු ඒ චිත්ත ප්‍රසාදය හේතු කොට මතු දුර්ගතියට නොපෙමිණෙන්නේය. ඔහු මේ පිනෙන් තුදුස් වරක් දෙව්ලොව රජ කරන්නේය. 800 වරක් පොළොවෙහි රජවන්නේය. 500 වරක් සක්විති රජවන්නේය. ප්‍රමාණවත් නැති වාරවල ප්‍රාදේශීය රජවන්නේය. අනාගතයේහි ගෞතම බුදුන්ගේ සසුනේහි පැවිදිව මෝග රාජ යන නාමයෙන් බුද්ධ ශ්‍රාවකෙක් වන්නේය. ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වන්නා වූ මොහු බුදුන් වහන්සේගේ රූක්ෂ චීවරධාරීන්ගෙන් අග්‍රස්ථානයේහි තබා වදාරන්නාහ. මේ කතාව අපදාන පාළියේහි මෝගරාජ තේරාපදාන නාමයෙන් ආයේය.